අනවංජානි කම්මානි ඒතං මංගල මුත්තමං තේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ සම්භාරාතුරෙන් මෛත්‍රී භාවනා මුල් කොට ඇති සක්මන් මළුවට අපි සෝදානම් වන්නේ අද අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ සාරාණීය වූ වෙසක් මාස පුර පසළොස්වක් බොහෝ දවසයි. මේ දවසේ බෞද්ධයන් වශයෙන් අපි සෑම දිනකට අතිශයින්ම පූජනීයයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළමුවෙනි වරට දීපංකර පාදමූලයේදී විවරණ පතු ලැබුවේ අද වෙන වෙසක් දවසක. පස්චිම භවයෙහි ලුම්බිනි ශාලවනෝද්‍යානයේදී උත්පත්තියට පත් වී වදාළේ අද වාගේ වෙසක් දවසක. එවාගේම ලෝතුරා බුද්ධත්වයට පැමිණවා දාන වෙසක් පොහොය දවසක ඥාති සමාගමේ යමා මහ පෙළහර පාවා දාන වෙසක් පොහොය දවසක ශ්‍රී ලංකාවට බුදු වීමෙන් අටවෙනි වසරේදී වැඩම කරවා දාලේ කැලණියට වෙසක් පොහොය දවසක එවාගේම පරිනිර්වාණ මංගල්‍ය සිද්ධ වුණේ වෙසක් පොහොය දවසක ශ්‍රී ලංකාවේ පළමුවෙනි බුදු සසුන පිහිටෙව දේවානම් කීතිස්ස රාජතුමා අත්මුඛයෙන් දැගත්තේ වෙසක් පොහෝ දවසක. එවාගේම තුන් ලෝකයේම අග්‍රගණ්‍ය අසදෘස චෛත්‍ය රාජයන් වහන්සේ වෙන රුවන්මලි චෛත්‍ය රාජයන් වහන්සේට මුල්ගල් තැබීමේ උත්සවයේ සිද්ධ වුණේ වෙසක් පොහෝ දවසක. මේ විදිහේ අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ අතිශයින්ම උදාර වූ සාරාණීය වූ උපෝසත දවසේ අපි සෑම දෙනාම මහා මංගල සූත්‍රයෙන් මේ ඉදිරිපත් කළ ගාථාවේ දහම් පදයක් අනුව සක්මන් භාවනාවේ මෙත් වැඩමු. ගාථාවේ සඳහන් වෙනවා මංගල ධර්ම තුනක්. දානංච, ධම්මචර්යාච, ඥාතකානංච සංඝහෝ. අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තම මංගල ධර්ම හතරක් සඳහන් වෙනවා. එහිදී දානං කියන මේ වචනේ අපි ඉදිරිපත් කරගනිමු. දානය කියලා කියන්නේ ආනිස දාන, ධර්ම දාන වශයෙන් දෙකක් දෙකක් ඇති පරිත්‍යාගයයි. ආමිෂ දානයක් දානයක්. ඒ වගේම ධර්ම දානයක් විශේෂයෙන්ම දානයක්. මේ ආමිෂ දාන ධර්ම දාන දෙකම අපේ මහා බෝසතාණන් වහන්සේ පාරමිතා සීරසයෙන් බුදුබාපතා සම්පූර්ණ කරගෙන ආවා. ඒ මේ දාන පාරමිතාව මුල් කොටගෙන අපිත් ඒ අනුගමනය කරන්න අදිෂ්ඨාන කරගන්නවා. එනිසා දැන් දානය කියන මේ පරිත්‍යාගයෙන් අපේ සිතේ ලෝභය තුනී වෙනවා, යටපත් වෙනවා, ලෝභය ප්‍රහාණය කරන්න හේතුවක් වෙනවා. එවැගේම ධර්ම දානයේ තුලිනුත් අපේ ලෝභය, ද්වේෂය, මෝහය තුනම යටපත් වෙනවා. එවැගේම එමගින් අපේ පාරමිතාවක් නිවනට උපනිශ්‍රේ වෙන බෝධිපාක් ධර්ම සම්භාරයක් වැඩිනවා. එනිසා ආමස දාන ධර්ම දාන දෙකම මෙලව දිනුව පරලෝ සුගතියේ ශාන්ත නිවන පිණිස පවත්නා මහා මංගල ධර්මයක්. අපි මේ දානයේ මුල් කොටගෙන මෛත්‍රී භාවනාවේ යෙදෙමු. සුමිහිරි නිවන් සැපතින් සනසෙනු පිණිස මම ආමිස දාන ධර්ම දානයන් පුරුදු කරන්නෙමි ආමිස දාන ධර්ම දානයන් පුරුදු කිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙම්වා බිය වූ දුරු නැත්තෙක් වෙම්වා සුවපත් වූ සිත් ඇත්තෙක් වෙන්වා මාමින් මාගේ හිතවත් වූද මඳහත් වූද අහිතවත් වූද සියලු සත්වයෝ ආමිස දාන ධර්ම දානයන් පුරුදු කරත්වා ආමිස දාන ධර්ම දාන පුරුදු කිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා නාමින් සියලු ප්‍රාණීහුද සියලු භූතයෝද ආමිස දාන ධර්ම දාන පුරුදු කිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා නියව දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා කෙලෙස් නැති සියලු සත්වයෝද නිකෙලෙස් නාරියෝද මාමින් ආමිස දාන ධර්ම දාන පුරුදු කිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා මිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා වික් වූ ශරීර ඇති සියලු සත්වයෝද ඊතාමිති ශරීරෙන් ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීරෙන් ඇති සියලු සත්වයෝද මහත් ශරීරං ඇති සියලු සත්වයෝද ඊතා කුඩා ශරීරේ ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීරෙන් ඇති සියලු සත්වයෝද වතකුරු ශරීර ඇති සියලු සත්වයෝද ඊතා සියුම් ශරීරෙන් ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද මාමින් ආමිස දාන ධර්ම දානයන් පුරුදු කිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දියව දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත නැත්තෝ වෙත්වා දුටු විරු සියලු සත්වයෝද නුදුටු විරු සියලු සත්වයෝද මාමින් ආමිස දාන ධර්ම දානයන් පුරුදු වීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත නැත්තෝ වෙත්වා ළඟ වෙසෙන සියලු සත්වයෝද දුර වෙසෙන සියලු සත්වයෝද මාමින් ආනිස දාන ධර්ම දානයන් පුරුදු වීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දියව දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා ඉපදුණු සියලු සත්වයෝද උපදින සියලු සත්වයෝද මාමින් ආමිස දාන ධර්ම දානයන් පුරුදු වීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දියව දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා සියලු පුද්ගලයෝද සියලු ආත්ම භාවයක්තෝද මාමින් ආනිස දාන ධර්ම දානයන් පුරුදු වීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා මිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් සිත් නැත්තෝ වෙත්වා සියලු ස්ත්‍රීහුද සියලු පුරුෂයෝද මානින් ආමිස දාන ධර්ම දානයන් පුරුදු වීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා නියවුව දුරු නැට්ටෝ වෙත්වා සුවපත් වූ සිත නැත්තෝ වෙත්වා සියලු ආර්යයෝද සියලු අනාර්යයෝද මාමින් ආමිස දාන ධර්ම දානයන් පුරුදු වීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දියව දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සික්මත්තුවා සියලු දෙවියෝද සියලු මිනිස්යෝද මාමින් ආමිස දාන ධර්ම දානයන් පුරුදු වීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය වූ දුරු නැත්ෝ වෙත්වා සුවපත් වූ සික්නත්තු එත්වා විනිපාතික සියලු සත්වයෝද මාමින් ආමිස දාන ධර්ම දානයන් පුරුදු වීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දියෝ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා මාමින් උදයින්න සියලු සත්වයෝද යතයින්න සියලු සත්වයෝද සරස ඉන්න සියලු සත්වයෝද ආමිස දාන ධර්ම දානං පුරුදු වීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් සෙත් නැත්තෝ වෙත්වා කිසිවෙක් කිසිවෙකුට ඊර්ෂ්‍යා නොවේවා වෛර නොවේවා පමණින් නොකෙරේවා වංචා නොකෙරේවා රැවටිම් නොකෙරේවා දුකක් පීඩාවක් කැමති නොවේවා සෑම දිනම සෑම දිනාගේ සපයට කැමති වේවා සෑම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමි සනසී පැමිණ වදාලා වූ අජරාමර අමාමහ නිවන් සුව සුවසේ අත්වේවා සාදු සාදු සාදු